ධර්ම රත්නිය අදිෂ්ඨාන ශක්තිය පිලිසරණක් වේවා සංඝ රත්නිය අදිෂ්ඨාන ශක්තිය පිලිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සීලම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වතුන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් මුළු මහත් ලෝකයා කෙරෙහිම අනුකම්පාවෙන් දේශනා කොට වදාළ වටිනා ධර්ම කාරණාවක් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් ශ්‍රවණය කරන්නට අද මේ පින්වන්ත ධර්ම දානමී පින්කම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙමින් ඒ වෙනුවෙන් දායකත්වයේ දරන්නේ ගාල්ල කලේගාන දෙනියවත්ත VC පාර අංක 88න් ඒ නිවසේ පදිංචි දැනට සයිප්‍රස්හි සේවයේ නියුතු යෝඩී දිස්නා ප්‍රියන්තිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස එපින්තුන් අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. අපේ පින්තුන්ට ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගිනුයි මේ පින්වත් පිරිස සම්බන්ධ වෙලා සිටින්නේ අද දවසේ මේ පිටුතුන් දන්නවා විශේෂ දවසක් අලුත් අවුරුද්දක් උදා වුණු විශේෂ දවසක් ඇටියට මේ දවස ශ්‍රී ලාංකික පින්වත් පිරිස සමරන දවසක් අපි මේ දවස හඳුන්වන්නේ සිංහල සහ Hindu අලුත් අවුරුද්ද කියලා ශ්‍රී ලාංකික පින්වතුනුත් ඒ අතර විශේෂයෙන්ම සිංහල ජාතිකයින් සහ දමිළ ජාතිකයින් කියන මේ පිරිස එකට එකතු වෙලාම සමරන උත්සවයක්. අපි ගිය සතියේ ඔබට සිහිපත් කළා රතන සූත්‍ර දේශනාව ආරම්භ කළා. ශ්‍රවණය කරන්න ඇති අපි රතන සූත්‍ර දේශනාව ඇයි අපි ඉගෙන ගන්න ඕන? ඒ සූත්‍ර දේශනාවක් කොහොමද අපි කරන්න ඕන කියන කාරණාව පිළිබඳව අපි ඔබට ඒ දේශනාව තුළින් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කළා. අපි ලබන සතියේ ඉඳලා ආරම්භ කරනවා ඒ සූත්‍රයට අනුරූපීව අපි ගිය සතියේ අපි සූත්‍රය දේශනා කරද්දී අපි අතින් වෙන අඩුපාඩුකම් ඒ වගේම තමයි අපි උච්චාරණය කරන දෝෂ මෙන්න මේ වගේ තැන් අපි කිහිපයක් සාකච්ඡා කළා. ඒ නිසා අපි ලබන සතියේ ඒ සූත්‍ර දේශනාව ආරම්භ කතාව මොකද්ද? ඒ සූත්‍ර දේශනාව දේශනා කළේ හේතුව මොකද්ද? දේශනා කරපු තැන කොහෙද? ඒ වගේම තමයි ඒ එක එකක් ගාතාවක් ගාතාවක් පදයක් පදයක් ගත්තයින් පස්සේදී කොයිතරම් ගැඹුරු අර්ථයක් තිබෙනවාද කියන කාරණාව පිළිබඳව අපි ඔබට ඒ දේශනාව තුළින් ලබන සතිය ඉඳලා දේශනා කරනවා. නමුත් ගිය සතිය අප ඔබට පැහැදිලි කිරීමක් කරා අද 14 වෙනිදා අලුත් අවුරුදු දවස නිසා විශේෂ දේශනාවක් මේ අලුත් අවුරුද්ද පිළිබඳව දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා. මොකද බොහෝ දෙනෙක් තුළ පවතින යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා බෞද්ධයින් හැටියට මේ අලුත් අවුරුද්ද සමරන්න ඕනද නැද්ද කියන කාරණාව. අන්නේ ප්‍රශ්න නිසාම අපි කල්පනා කරා අද දවසේ විශේෂ දේශනාවක් ඇටියට මේරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙන් ඔබට පවත්වන්නට ඕන කියලා. ඒක රතන සූත්‍රයට අදාළ නොවුණත් අද දවසේ විශේෂ දවසක් නිසා අපි ඔබට මේ දේශනාව කරන්න කියලා අදහස් කරගත්තා. ලබන සතියේ ඉඳලා නැවතත් රතන සූත්‍ර දේශනාව අපි පිළිවෙලට දේශනා කිරීම කරනවා. පින්තුනි ඇත්තටම මේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ මොකද්ද? මේ සූර්යා මූලික වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තමයි අපි මෙහිදී සිදු සිදු කරන්නේ. සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මම හිතනවා මෙහිදී පැහැදිලි කරන්න තරම් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද ලංකාවේ ඉන්න සියලු දෙනාම මේ කාරණාව දන්න කාරණාවක් නිසා. නමුත් මේ කාරණාවේදී විශේෂ කරුණු ටිකක් ඔබට අවධානය කරන්න මම අදහස් කරගත්තා. මොකද මේ කාරණාවල් ගොඩාක් දෙනෙක් අපේ බෞද්ධ පින්වතුන් අතර නොමැති කාරණාවල් ටිකක් නිසා මම හිතනවා මේ පැත්තත් අපි අවධානයට යොමු කරගත්තොත් අපි මේ සිංහල අවුරුද්ද චාරිත්‍ර කරන්න ඕනද නැද්ද කියන කාරණාව ඔබටම තීරණය කරන්න පුළුවන්. හැබැයි මුලින්ම කියන්න ඕන මේක මේ බුදුදහමට අයිති එකක් නෙමෙයි මේක ශ්‍රී ලාංකික සංස්කෘතියට අයිති කාරණාවකමයි සිංහල Hindu අලුත් අවුරුදු චාරිත්‍ර. හැබැයි ඊදී එක දෙයක් කියනවා මේ අවුරුදු චාරිත්‍රවලින් නැකත් කියන කාරණාව මූලික කරගන්නවා. අපි බුදුදහම තුල නම් නැකත් කියන කාරණාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒක එක තැනක දෙතැනක නෙවෙයි ස්ථාන ගණනාවකදීම භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එක මූලාශ්‍රයක් කියනවා නම් දීඝනිකායේ පින්වතුනි පළවෙනි පොතේ තිබෙනවා සූත්‍ර 13. මේ සූත්‍ර 13ේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ නැකත් ගැන විස්තර කරලා සූත්‍ර 13ේම මේ නැකත් කියන කාරණාව ප්‍රතික්ෂේප කළා තිබෙනවා. නැකත් කියලා ගත්තයින් පස්සේදී නැකත් කියලා කියන්නේ එක විද්‍යාවක් විතරයි. පින්වතුනි සියලුම විද්‍යා ශාස්ත්‍රයන් බුදුරජාන් වහන්සේදී ප්‍රතික්ෂේප කළ තිබෙනවා. එහෙමනම් මේ නැකත් කියන එක අපේ බුදුදහමට අයිති කාරණාවක් නෙමෙයි. ඒක වෙනත් ආගමක කරගෙන යන ආගමික චාරිත්‍රයක්. නමුත් අපි අපි ගොඩක් වෙලාවට මේක ක්‍රියාත්මක කරන්නේ යම් කිසි සහනයක් මේකෙන් උදා වෙනවා කියලා. නමුත් බුදුදහමටත් අනුව ගත්තයින් පස්සේදී එහෙම සහනයක් නම්වත් උදා වෙනමයි කියලා බුදුහාමුදුරු දේශනා කිරීමක් කරලා නැහැ. හැබැයි සමහර තැන්වලදී ධර්මයේ මේ නැකත් කියන කාරණාව ඉස්මතු වෙච්ච අවස්ථාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය ඒ වගේම තමයි උන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම ඒ වගේම තමයි පින්වතුනි උන්වහන්සේගේ පිරිනිවන් පෑම මෙන්න මේ වගේ අවස්ථාවල් ධර්මයේ එක්තරා තැනක විස්තර කරලා තිබෙනවා නැකත් වලින් සිදු වුණා කියලා. අසවල් නැකතින් භාග්‍යතුන් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වුණා. අසවල් නැකතින් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. හැබැයි මේ කාරණාව පටලව ගන්න එපා. මොකද මේ කාරණාව ගොඩාක් නිකත් කරුවන් ඉස්මතු කරන කාරණාවක්. බුදුහාමුදුරුවොත් මෙහෙම වුණා කියලා පින්වතුනි බුදු දහමේ කොහෙවත් එහෙම නැහැ. එතන තියෙන්නේ කලින් නැකත බලලා කරා කියන කාරණාව නෙමෙයි. ඒ වෙලාව පින්වතුනි හොඳ වෙලාවක්. මේ හොඳ වෙලාව කියන කාරණාව අපි බුද්ධහම විස්තර කරලා තිබෙනවා. මජ්ක්‍ධිම නිකාය එක්තරා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා කෙලෙස් 16ක් නැති කරගත්තු කෙනෙක් යමක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කරන නැකතට කියනවා උත්තර ඵල නැකත කියලා. ඒ උත්තර ඵල නැකත කියලා කියන්නේ පින්වතුනි ඒ වැඩේ පටන් ගන්න පුළුවන් හොඳම වෙලාව. ඒ කෙලෙස් 16 ගැන තව විස්තර කරලා තිබෙන්නේ රේණුකාණී චන්දිමල් නායක හාමුදුරුවන්ගේ චිත්තෝපක්ලේශ හා වංචනික ධර්ම කියන පොතේ ඒ චිත්තෝපක්ලේශ කියන කාරණාවල් 16 තමයි පින්වතුනි එතනදී ඔය කෙලෙස් 16 හැටියට හඳුන්වලා තියෙන්නේ. මෙන්න මේ කෙලෙස් 16 නැති කරලා නැති කරගත්තු කෙනෙක් යමක් පටන් ගන්නව නම් අපි හිතමු යා මම ගමනක් යන්න ඕනේ මේ වෙලාවේ කියලා හිතුවොතින් ඒ වෙලාව තමයි හොඳම වෙලාව. එයා හිතුවොතින් මම මේ වැඩේ පටන් ගන්නවා දැන් කියලා හිතුවොතින් ඒ වැඩේ පටන් ගන්න වෙලාව තමයි හොඳම වෙලාව. මෙන්න මේ වගේ පින්වතුනි බුදුදහම විස්තර කරලා තිබෙනවා. හැබැයි කිසිම තැනක නැහැ කලින් නැකතක් බලලා මේ වැඩේ පටන් ගන්නවා කියලා එක. ඒක පින්වතුනි වැරදි දෘෂ්ටියක්. ඒක අපේ බුදුදහමට අයිති කාරණාවක් නෙමෙයි. එතකොට පින්වතුනි මම මේ සඳහන් කරන්න සෝදානම් වන්නේ අද දවසේ මේ නැකත් පිළිබඳවම දේශනාවක් නෙමෙයි. මොකද නැකත් කියන කාරණාව පිළිබඳව අවබෝධයේ කොයි මට්ටමට කටයුතු කරනවද කියන කාරණාව ඔබට බාරයි. ඔබ නිවැරදි බෞද්ධයෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන කෙනෙක් නම් ඔබ කල යුත්තේ බුදුරජාණන් වහන්සේ කරන්න කියපු එකද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු එකද කියන කාරණාව පිළිබඳව ඔබ තීරණය කරන්න ඕන එක. ඒක අපට තීරණය කරන්න බෑ. හැබැයි ඔබ කටයුතු කරලා බලන්න මේ නැකත් කියන කාරණාව තමන්ගේ මනසින් බැහැර කරලා කේන්දර බැලීම් ආදී කාරණාවල් තමන්ගේ මනසින් බැහැර කරලා ඔබ යමක් ආරම්භ කරන උත්සාහ කරන්න ඔබට පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුලින් ඒ නිවැරදි ආරක්ෂාව පිහිට රැකවරණය ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඔබට ඒ කාරණාවට එන්න බැරි නම් ඔබට තියෙනවා සැකයක් මොකක් සම්බන්ධවද? භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තිබෙනවා සැකයක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වට නමුත් අපිට මෙහෙම පොඩි බයක් තියෙනවා. ඒකනේ ගොඩක් අය මිත්‍යා දෘෂ්ටික දෙවියන් සරණ යන අයට තිබෙන බය තියෙන උතරනේ. අපි මේ දෙවියන්ට පොද පූජා පැවැත්වුවේ නැති වුණොත් අපිට කරදර කරයි. අපිට මේ දෙවරුන් සරණ ගියේ නැති වුණොත් අපිට දෙවරු කරදර කරයි කියලා පින්වතුනි ගොඩාක් අයගේ ළඟ එවැනි බියක් තිබෙනවා. ඒ බිය නිසාම තමයි පින්වතුනි ගොඩාක් දෙනෙක් මෙවැනි වැරදි දෘෂ්ටීන් හමුවේ කටයුතු කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ යමක් එපා කිව්වා නම් ඒක අවශ්‍යම නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් කරන්න කියලා කිව්වා නම් ඒක කරන්නම ඕන. මොකද අපට අනුකම්පා පිණිසම තමයි භාග්‍යතුන් හන්සේ යමක් එපා කියන්නේ. අපට අනුකම්පා පිණිසම තමයි භාග්‍යතුන් හන්සේ යමක් කරන්න කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි ඒ කාරණාවල් සම්බන්ධයෙන් අපට ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ නැකත් කියන කාරණාව පිළිබඳව විස්තර කරන්න ගියොත් ධර්මයේ බොහෝ කාරණාවක් අපිට කරුණු සාක්ෂි හැටියට දක්වන්න පුළුවන්. නමුත් මම අද ඒ මාතෘකාවම මූලික කරගන්න මේ දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මම මේ දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් අවුරුද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපේ බුදුදහමේ පැත්තෙන් කාරණාවල් ටිකක් ඔබට ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරන්න. මොකද අපට අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. නමුත් මේ නැකත් කියන කාරණාව අපෙන් බැහැර වුණත් මේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අපට හිතන්න පැත්තක් තිබෙනවා. මම දේශනාවේදී ආරම්භයේදීම කිව්වා මේ අලුත් අවුරුද්දවල තියෙන්නේ විශේෂයෙන්ම සූර්යා මූලික කරගත්තු චාරිත්‍ර කිහිපයක්. එතකොට මෙතන තිබෙන්නේ සූර්ය දිව්‍ය වන්දනාවද කියලා අපිට හිතන කාරණාවක් තිබෙනවා. පින්වතුනි මෙතන ඇත්තටම තිබෙන්නේ සූර්ය දිව්‍ය රාජයන් වහන්සේගේ වන්දනාවක්ම තමයි. ඒ සූර්ය දෙවියන්ට කරන ගෞරවයක් තමයි අපි මෙහිදී සිද්ධ කරනු ලබන්නේ. මේක මම හිතන්නේ අපේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ මේ කාරණාවට බුදුදහමෙත් ඉඩක් තිබෙන නිසා වෙන්නේ ඇති. Hinduන් අයගේ ආගමික අයගේ තිබෙන මේ චාරිත්‍රාත් එකතු කරගෙන සිංහල අයගේ මේ ආගමික පසුබිමත් මූලික කරගෙන එකතු වෙච්ච කාරණාවක් හැටියට තමයි මම මේ සිංහල Hindu අලුත් අවුරුද්ද හඳුන්වන්නේ. ඒක පින්වත්නි ඒ කාලේ තිබිච්ච මේ ජාතින් අතර ගැටුම් නැති කරගන්න සමහර වෙලාවට අද ඇතැම් පාලකයන් අනුගමනය කරනව වගේ යම් ප්‍රතිපත්තීන් අනුගමනය කළා වෙන්න පුළුවන්. අපිට ඒවා කාරණාවල් මේ වෙලාවේ සාකච්ඡා කරන්න ගියොත් බොහෝ කරුණු කතා කරන් තිබෙනවා. නමුත් අපි ඒ පැත්තට මේ දේශනාව ගෙනියන්නේ නැතුව අපි බලමු මේ බුදුදහම තුළ මේ සූර්ය දිව්‍ය රාජන් වහන්සේගේ වන්දනාව මොකද තියෙන්නේ කියලා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මේ වලාහක කායික දෙවිවරු සම්බන්ධයෙන් විශේෂ දේශනාවල් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම සූර්ය දිව්‍ය රාජයන් වහන්සේ, චන්ද්‍ර දිව්‍ය රාජයන්න් වහන්සේ, ඒ වගේම තමයි සීතලට අධිපතිව ඉන්න දිවි රාජන් වහන්සේ, වැස්සට අධිපතිව ඉන්න දිවිරාජානන් වහන්සේ ඒ වගේම තමයි වාතයට අධිග්‍රහිත වෙන්න දිවිරාජානන් වහන්සේ ඒ වගේම තමයි වලාකුළුට අධිග්‍රහිත වෙන්න දිවිරාජන් වහන්සේ මෙන්න මේ වගේ පින්වතුනි වලාහක කායික දෙවුරු සම්බන්ධයෙන් අපේ බොදුදහම තුළ විස්තර කරලා තිබෙනවා මෙන්න මේ කාරණාව පින්වතුනි අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටික කාරණාවක් කියලා නමුත් ධර්මයේ තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙන ප්‍රමාණය තමයි පින්වතුනි අපි අනුගමනය කරන්න ඕන. ඒක අන්තගාමී තත්වයට යන්නත් ඕන නැහැ. ඒ කියන්නේ ඒ පැත්තෙන් අනිත් පැත්තට වැටෙන්නත් පුළුවන්. අන්තගාමී පැත්තට වැටෙන්නත් පුළුවන්. ඊට වඩා එහා ගියොතින් සීමා වික්මවල ගියොතින් ඒ සීමාවෙන් මෙහා හිටියොතින් ඒක නොකිරීමක් වෙන්නත් පුළුවන්. මම ඔබට නිදර්ශනයක් කියන්නම් ඒ කාරණාව සම්බන්ධයෙන්. අපි හිතමු ප්‍රාණඝාතය. අපි දන්නවා සත්තු මරණක හොඳ නෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලත් විස්තර කරලා තිබෙනවා. ඒ සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් මේ සත්තු මරණවා කියන එක පිළිබඳව ඒ තරම් හොඳ දෙයක් ඇටට දකින්නේ නැහැ. සත්තු මරණ අය පවා හිතන්නේ මේක වැරදි දෙයක් කියලාම තමයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතයක් වෙනම කියලා දේශනා කළේ කොහොමද? ප්‍රාණඝාතයක් වෙන්න නම් කාරණාවල් පහක් එකතු වෙන්න ඕන. සතෙක් ඉන්න ඕන, සතාට පණ තියෙන්න ඕන, මරණ සිතක් තියෙන්න ඕන, උපක්‍රමයක් ගන්න ඕන, උපක්‍රමේ ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට දැන් මේ කාරණාව සම්බන්ධයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාරණාවල් පහම අවශ්‍යයි ප්‍රාණඝාතයක් වෙන්න නම්. අපි හිතමු උදාහරණයකට මෙහෙම. ඔන්න අපි කඩුවරේ පාරේ යනවා. ඒ කළුවරේ යනකොට යම් සර්පෙක් වගේ සතෙක් ඉන්නව පේනවා. කළුවර නිසා හරියට පේන්නේ නැහැ. අපි පොල්ලක් අරගෙන ගහනවා. ගහනවා ගහනවා. ඒ සතා එක තැනමයි ටිකක් ලං වෙලා බලනකොට සර්පෙක් වගේ පේනොනට සර්පෙක් නෙවෙයි. සර්පෙක් වගේ රබර් කෑල්ලක්. අපි ගැහුවා. ඒක ප්‍රාණඝාතයක්ද? ඒක ප්‍රාණඝාතයක් නෙමෙයි. ඇයි? අපේ චේතනාව තිබුණට හිතිය සතෙක් නෙමෙයි. අර කරුණු පහින් අපි එකතු කළ බලුවොත් එතන එතන සතෙකුත් නැහැ. ඒ සතාට පණක් නැහැ. අපට මරණ සිතක් තිබුණා. උපක්‍රමයක් ගත්තා. උපක්‍රමේ ක්‍රියාත්මක කළාට අර පළවෙනි කාරණාවල් දෙක නැති නිසා අර කරුණු තුන තිබුණයි කියලා ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. එන අකුසල කර්මපතයක් උන්නේ නැහැ එතන. අපි තවත් උදාහරණයක් ගමු. අපි රාත්‍රී කාලේ යනවා අවශ්‍යතාවයට ලීයක් කපන්න. අපි ගහක් ළඟට ගිහිල්ලා වේගෙන් ගහනව ගහේ තිබෙන අත්තකට. ඒ අත්තේ සර්පෙක් ඉන්නවා. සර්පය දෙකටම කැපෙනවා. සර්පෙන් මැරෙනවා. ඒක ප්‍රාණඝාතයක්ද? ඒකත් ප්‍රාණඝාතයක් නෙමෙයි. ඇයි ඒ? අර කරුණු පහින් බලමු එතන ක්‍රියාත්මකුනේ මොන කාරණාවද කියලා? සතෙකුත් හිටියා. සතාට පණක් තිබුණා උපක්‍රමයකුත් ගත්තා උපක්‍රමේ ක්‍රියාත්මක කරා නමුත් තිබුණේ එයාට මරණ සිතා. එතකොට සතෙක් හිටියට මේ සතෙක් පණ තියෙන සතෙක් කියලා දැනගත්තෙත් නෑ එයාට මරණ සිතක් තිබුණෙත් නෑ. එයාට තිබුණ ලීයක් කපා ගැනීමේ සිතක්. නමුත් ඒ කාරණාවල් සම්පූර්ණ වුනේ නැති නිසා එයාට සතා මැරුණට ප්‍රාණඝාත අකුසල කර්මී සිද්ධ වුණේ නැහැ. මේ වගේ ගත්තම පින්වතුනි ප්‍රාණඝාතය හරියට වෙන්නේ කොහොමද නොවෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. මම එකයි කලින් කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉක්මවල ගියොත් කෙනෙක් අන්තගාමී වෙනවා. ඒ දේශනාවට මිහයින් ඉඳගෙන කළොත් ඒක බරපතල කුසල කර්මයක් බවට තවත් පැත්තකින් පරිවර්තනය වෙනවා. එහෙනම් කරන්න ඕන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය විතරයි. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ නෑ අපිට වතුර බොන්න එපා කියලා. මොකද මේ ජලය ගත්තයින් පස්සේදී ඒ ජලය තුල පින්වතුනි කෝටි ගාණක් කෝටි ගාණක් පින්වතුනි සත්තු ඉන්නවා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ අපිට මීපැණි බොන්න එපා කියලා. ඒ මීපැණි ගන්නෙ කොහෙන්ද? මේ වදෙන් මේ වදෙන් මීපැණි ගන්නකොට පිලව මැරෙනවා. මොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට මීපෙණි බොන්න එපා කියලා. මීපෙණි පූජාව කියන්නේ උසස්ම පූජාවක්. ඒ වගේම තමයි පින්වතුනි බුදුහාමුදුරු දේශනා කළේ නෑ අපට මකුණු දැල් කඩන්න එපා කියලා. මකුණු දැල් කැඩීම කරන්න ඕන ක්‍රමවේදයක් බුදුහාමුදුරු දේශනා කළා. එතකොට මේ වගේ තැන්වලදී අපට හිතුණට ප්‍රාණඝාතයද අකුසල කර්මයද කියලා. නමුත් ඒවා අකුසල කර්මය ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන ඒකට අවශ්‍ය කරන දේවල් එතන සම්පූර්ණ වෙන්නේ නැති නිසා. මම මේ උදාහරණෙ ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණය විතරයි පින්වතුනි අපි කළ යුත්තේ. එතනින් යහපැත්තට පින්වතුනි අපට ඒ කාරණාවල් සම්බන්ධයෙන් යන්න සුදුසු නැහැ. එතකොට මෙන්න මේ සූර්ය දිව්‍ය රාජයන් වහන්සේගේ වන්දනාවත් අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුරූපීව කරන්න ඕන. ඒක සූර්ය දෙවියා වඳින එකවත් එහෙම නැත්නම් වැස්ස වහිනකොට වැස්සට වඳින එකවත්, හුලං හමනකොට හුලඟට වඳින එකවත් එහෙම නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. ඒක පින්වතුනි අන්තගාමීව ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටියක් බවට පරිවර්තනය වෙනවා. පින්වතුනි අපේ බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ සඳහන් කරන්නේ සූර්ය දෙවි කෙනෙක් නෙමෙයි. නමුත් සූර්යාට අධිග්‍රහිත වෙන්නම දෙවි කෙනෙක්. සඳ කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. සඳට අධිග්‍රහිතව ඉන්නව දෙවි කෙනෙක්. වැස්ස කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි. වැස්සට අධිග්‍රහිතව ඉන්නව දෙවි කෙනෙක්. සොළඟ කියලා කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි. සොළඟට අධිග්‍රහිතව ඉන්නව දෙවි කෙනෙක්. එහෙමනම් අපි කරන්න ඕන මොකද්ද? ආන්ගේ දෙවිවරුන්ට පින්ඔතුණි පුණ්‍යානුමෝදනා කරන එක තමයි කල යුත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ පින්ඔතුණි ඒක දේශනා කරලා තිබෙනවා. බෝධිසත්ව කාලේ අනුගමනය කරලා තිබෙනවා. ඒක කොහොමද අනුගමනය කරලා තියෙන්නේ? පින්වත්නි අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක මොනරෙක් වෙලා උත්පත්ති ලැබුවා. ඒ මොනර රත්තරන් පාටයි මේ කතාව ඔබ හැම කෙනෙක්ම දන්නව මෝර ජාතකය. මේ මොනර පින්වත්නි හැමදාම උදේට එළියට බහිදි ගාතාවක් කියනවා. ඒ ගාතාව උදේතයන් චක්කුමායක රාජා කියලා තමයි පටන් ගන්නේ. එතකොට මේ ගාථාවේ වන්දනා කරන්නේ කාවද? මේ ගාථාවේ වන්දනා කරන්නේ පින්වත්නි සූර්ය දේව රාජානන් වහන්සේ. ඒ ගාථාවේ අර්ථය මොකද්ද? උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබහසෝ. තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබහසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං. ඒක අර්ථයෙන්නේ රන්වන්නු පෘථුවිය ඒකාලෝක කරන්නාවෝ ඇස් ඇති කරවන්නා වුන් අතර ශ්‍රේෂ්ඨ වූ රජ උදා වේ. රන්වන් වූ පෘථුවිය ඒලා ඒකාලෝක කරන්නා වූ නුඹ වහන්සේට নমස්කාර කරමි. තයජ්ජගුත්තා විහෙරේමු දිවසං ඒ හේතුවෙන් අද දවස රක්ෂා කරන ලද්දේම වාසය කරන්නෙමු. මෙන්න මේක තමයි ගාථාවේ පළවෙනි ගාථාවේ පළවෙනි අර්ථය. එතකොට මේ වන්දනා කරේ කාවද? මේ වන්දනා කරේ පිංගුතුනි සූරි දිවරාජයන් වහන්සේ. ඒ සූරි දිවරාජයන්න් වහන්සේ සම්බන්ධයෙන් තමයි මෝර ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේ වන්දනාව සිද්ධ කළේ. ඊළඟට දෙවෙනි ගාථාවේ වන්දනා කළේ කවද? යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේචමං පාලයන්තෝ නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා යම් බ්‍රාහ්මණ උතුමෙකු සියලු ධර්මයෙන් වෙසසින් දැන සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේද ඒ උතුමන්ට මම নমස්කාර කරමි ඒ උතුමෝ මා ආරක්ෂා කරත්වා බුදුවරයන්ට নমස්කාර කරමි සම්මා සම්බුදු බෝධියට নমස්කාර වේවා විමුක්තියටපත් උතුමන්ට নমස්කාර වේවා ඔවුන්ගේ විමුක්තියට নমස්කාර වේවා කියලා තමයි පින්වතුනි අපි ඒ මෝර පිරිතෙදි වන්දනාව කරන්නේ. එතකොට පළවෙනි ගාථාවෙන් වන්දනා කරේ සූර්යදේව රාජයන් වහන්සේ දෙවෙනි ගාථාවෙන් වන්දනා කරේ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් සියලුම ආර්යයන් වහන්සේලාත් වන්දනා කිරීමක් කළේ. එතකොට එහෙමනම් පින්වතුනි මේ ගාතාවට අනුරූපීව ගත්තයින් පස්සේදී අපේ බෝසතාණන් වහන්සේ පවා මේ සූර්ය දිවරාජන් වහන්සේ වන්දනා කිරීමක් කරලා තිබෙනවා. හැබැයි මං කල්ලියු සඳහන් කරා සූර්යා කියන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. සූර්යාට අවිග්‍රහිත විනව දෙවි කෙනෙක්. ආන්නේ දිවිරාජානන් වහන්සේටයි මේ নমස්කාර කරේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් ඇයි ඒ දෙවියන්ට වඳින්නේ? මොකද ධර්මයේ පින් උතුණේ සඳහන් කරලම තිබෙනවා බොහෝ තැන්වල ඔය වලාහක කායක දෙවිවරු අතර ඉන්නවා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලා. එවැනි කතා බොහෝ ප්‍රමාණයක් ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. එවැනි ස්ථාන අපි මහා සමය සූත්‍රයේ සජ්ජහායනා කරද්දී ඒ මහා සමය සූත්‍රයේ දේශනාව පිළිබඳව දේශනාව අපි නිත්නාලිකාවේ සිද්ධ කළා. එදා දවසෙත් ඔබට ඒ කාරණාව පිළිබඳව අහන්න නැති. එතනදිත් අපි මේ පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් සිද්ධ කළා. මේ වලාහක කායික දෙවරු පිළිබඳව. එතකොට පින්වතුනි දැන් අපි මේ පින් අනුමෝදන් කරනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන එකක්. එතකොට අපි ආංගේ රැස් කරගන්නා වූ පින මේ කියන දෙවියන්ට අනුමෝදන් කරනවා කියන කාරණාවයි අපි මෙතනදී දෙවියන්ට নমස්කාර කරනවා කියලා කියන්නේ. දැන් මම කලින් සඳහන් කළා වගේ මේ වලාහක කායික දෙවිවරු මේ ලෝකේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා අනුව තමයි මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ. සූර්ය ක්‍රියාත්මක වෙන්නේ, චන්ද්‍රය ක්‍රියාත්මක වෙන්නේ, වැස්ස ක්‍රියාත්මක වෙන්නේ, සුළඟ ක්‍රියාත්මක වෙන්නේ, වලාකුළු ක්‍රියාත්මක වෙන්නේ, සීතල ක්‍රියාත්මක වෙන්නේ, උෂ්ණේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ උන්වහන්සේලා අනුකූලව ඒක සඳහන් කරනවා පින්වතුනි එක උදාහරණ කතාවකින් කියනවා නම් මේ සංයුක්ත නිකායෙහි වලාහක සංයුක්ති අට කතාවේ මෙහිම කතාවක් සඳහන් වෙලා තිබෙනවා එක්තරා වැස්ස වලාහක දෙවි කෙනෙක් ඉන්නවත් උන්වහන්සේ තලකූට වාසී රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා වැඳගෙන ඉඳලා තියෙනවා ඒ තෙරුන් වහන්සේ අහනවා නුඹ කවුද කියනවා අහං බන්තේ වස්සවලාහක දේවපුත්තෝ ස්වාමීනි මම වැස්සවලහක දිවි පුත්‍රයෙක්. එතකොට අහනවා තුම්හාකං කිර චිත්තේන දේවෝ වස්සති. මේ රහතන් වහන්සේ අහනවා මේ නුඹලා නේද මේ වැස්ස වස්සවන්නේ? නුඹලාගේ දෙවරු නේද මේ වැස්ස වස්සවන්නේ? ඒ දිවි රාජයා කියනවා ආම බන්තේ. එහෙමයි ස්වාමීනි. එතකොට රහතන් වහන්සේ කියනවා පස්සිතු කාමාමය. අපි ඒක දකින්න කැමතියි. උඹලේ වරුසාව වස්තන විදිය පිළිබඳ අපි දකින්න කැමතියි. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ වෙලාවේ තෙමෙනවද? මොකද ඒ වෙලාවේ තෙමෙන වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ රහතන් වහන්සේ කියනවා මේ මොහොතේ ග්‍රීස්මයක් මේ මොහොතේ අහසේ වෙහි වලාකුලක්වත් නැහැ. මොකද මේ වෙලාව බොහොම ග්‍රීස්ම කාලයක්. ඉතින් වැස්සක්වත් වලාකුලක්වත් පේන්නේ නැති නිසා මේ රහතන් වහන්සේ අහනවා ගිගුරුම් හඬක්වත් වලාකුලක්වත් නැතෝ කොහොමද අහනව තෙමෙන්නේ? එතකොට දෙවි අහනවා ස්වාමීනි අපි වස්සවන්නේ අපේ සිතින්. අපේ සිතින් තමයි අපි වස්සවන්නේ. ඒ වෙලාවේදී වැස්සවලහක දෙවියෝ කියනවා රහතන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේ පන්සලට වැඩම කරන්න. ස්වාමීන් වහන්සේ පන්සලට වැඩම කරනවා. උන්වහන්සේ හදිස්සියෙම වැඩම කළත් උන්වහන්සේ පාදෝවණේ කරන්නත් ඕන පාපිස්නා කරන්නත් ඕන. මොකද ධර්මයේ සඳහන් කරලා අපදිනවා විශේෂයෙන්ම විනයෙහි භික්ෂුන් වහන්සේලා කුටියට වැඩම කරනකොට ඒ වගේම තමයි යම් කිසි සෙනසුනකට වැඩම කරනකොට මේ පාදෝවණේ කිරීම අනිවාර්යෙන් කරන්න ඕන එකක්. මේක ස්වාමීන් වහන්සේලාට විතරක් අයිති කාරණාවක් නෙවෙයි. මේක මේ ලෝකයේ මේ විශේෂයෙන්ම ගිහි පැවිදි හැම කෙනෙකුටම අදාළ කාරණාවක්. නමුත් අපි මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ. හරනම් ධර්මශාලාවට පිවිසෙනකොට ධර්ම දේශකයාණන් වහන්සේගේ පාදෝවණේ කිරීම වෙනම කරනවා. අපි ඒක පමණේ කරන්නේ හරිනම් ධර්ම ශ්‍රාවක පිරිසත් පාදක දෝවණේ කරගෙන තමයි ධර්මශාලාවට පිවිසින්න ඕන. මොකද ධර්මශාලාව කියලා කියන්නේ ධර්ම රත්නයේ වෙනුවෙන් ඉදිරි කරලා තිබෙන පූජාවක්. ඒතර අපි යන්නේ ධර්ම රත්නිය උදෙසා. ධර්ම රත්නිය උදෙසා අපි යනවනම් ඒ ගෞරවයෙන් අපි එතනට යන්න ඕන. එතකොට හරිනම් පින්වතුනි ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසත් පාදක දෝවණේ කරලා පාපිස්නා කරලා තමයි ඇතුල් වෙන්න ඕන. නමුත් ගොඩක් වෙලාවට අද කාලේක සිද්ධ වෙන්නේ නැහැ. අද කාලේ දේශිකයන් වහන්සේගේ පාදයක විතරයි දෝණය කරන්නේ. ඒකට තව හේතු කාරණාවල් ගණනාවක්ම තිබෙනවා. අද ධර්මශාලාවල් ඉදි කරලා තිබුණාට ගිහි අයට පාදෝවණය කරන්න පුළුවන් සුදුසු ස්ථාන ඉදි වෙලා නැහැ. ගොඩක් තැන්වල ඒ වගේ තැන් අඩුයි. බුදුරජාන් වහන්සේගේ කාලෙදි එහෙම තිබිලා නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලෙදී මේ ධර්මශාලාව ළඟ ගිහියන්ට පාදෝවණය කරන්න පුළුවන් වෙනම ස්ථාන තිබිලා තියෙනවා. ඉතින් මේ පුණ්‍ය කර්මයක් මං හිතනවා විශේෂ පුණ්‍ය කර්මයක් මේ කාරණාවල් දැනගෙන බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් නම් අපි මේ වගේ තැනුත් ඉදි කරනවා නම් වටිනවා. මං හිතනවා මේ කාලේ කෙනෙකුට කරන්න පුළුවන් හොඳම පින්කමක් තමයි ඒක. ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසටත් පාදික දෝවණය කරගෙන පාපිස්නා කරගෙන ධර්මශාලාවට ඇතුල් වෙන්න පුරුදු කරන එකත් එවැනි අවශ්‍ය කරන පහසුකම් ඒකට අවශ්‍ය කරන වතුර ගන්න පුළුවන් ටැප් එවැනි ස්ථාන සවි කරනවා කියන එක මං හිතන්නේ මේ කාලේ කරන්න පුළුවන් නම් ඒක විශේෂ උසස් පූජාවක් ඇටියට හඳුන්වන්න පුළුවන් මොකද මේ කාලේ වෙන තැන් ක්‍රියාත්මක වෙනවා අඩු නිසා. ඉතින් මේ කාලේ මේ පාදෝවණය කරනවා කියන එක පාපිස්නා කරනවා කියන එක විශේෂයෙන්ම තිබිච්ච දෙයක්. ඉතින් මේ රහතන් වහන්සේ හදිසියෙම කුටියට වැඩම කරත් උන්වහන්සේ පාදක දෝවණය කළා පාපිස්නා කරලා තමයි දැන් කුටියට වැඩම කරන්නේ. ආන්ගේ වැඩම කරන අතරතුර අර දිවි පුත්‍රයා එක්තරා ගීතයක් ගායනා කරලා එක අතක් අහසට ඔසවනවා. එහෙම ඔසවනකොටම වර්ග යුදුන් තුනක මහා කළුවලාකුලක් මතු වුණා. මතු වෙලා ඒ තෙරුන් වහන්සේ කුටියට පිවිසෙනකොටම වරුසා වහින්න ගත්තා. එතන සඳහන් කරනවා තෙරුන් වහන්සේ කුටියට පිවිසෙනකොට බාගෙට තෙමිලයි කොටිට පිවිසලා තියෙන්නේ. ඒතර මේ තරම් ඉක්මනට ඒ තෙරුන් වහන්සේ තෙමින්න තරම් වැස්සක් ආවේ කොහොමද? අර වැස්සවලාහක දෙවියන් තුළ පවතිච්ච ශක්තිය නිසා. මම ඒකයි සඳහන් කරේ මේ වැස්ස කියන දෙවි කෙනෙක් නෙමෙයි වැස්සට අදිග්‍රහිත වෙන්නව දෙවි කෙනෙක්. ඉතින් පින්වතුනි ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ මෙන්න මේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා කියන එක නම් පින්වතුනි විශේෂ කාරණාවක්. ඒතර අපිට තේරෙනවා නේද අපේ වැඩවලට දැන් ගොඩක් මේ ස්වභාව දහමෙන් බාධාවල් ඇති වෙලා තිබෙන්නේ ඇයි? දැන් බලන්න වරුසාව නැහැ. වරුසාව නැති නිසා විදුලිය නැහැ. විදුලිය නැති නිසා අපේ වැඩ ගොඩාක් දැන් පාඩු වෙලා තිබෙනවා. අපට පිපාසයෙන් නිවා ගන්නවත් වතුර දැන් නැති වෙලා තිබෙනවා. ඒතර බලන්න පින්වතුනි මේ ස්වභාව දහම දැන් ක්‍රියාත්මක වෙන්නේ අපට අනුරූපීව නෙවෙයි අපට හිත කැමති විදියට නෙමෙයි. ඇයි? අපි යන්නේ සබහව දහමට හිත කැමති වෙන විදියට නෙමෙයි නිසා. දැන් අපි දෙවියන්ට පින් දෙනමයි කියලා කියලා තියෙනවා. ඒ දෙවියන්ට පින් දීම කියන කාරණාව උනත් පිටුතර අපි හරියට කරනවාද කියන කාරණාව ගැන හිතන්න ඕන කාලයක් මේ කාලේ. මේ කාලේ දන්නවා පින්වතුනි ඇතැම් පිරිසක් මේ ගොවිතැන්පත් කරලා ඒ ගොවිතැන් බත් වලින් ලබන පළවෙනි භෝගය පූජා කරන්නේ කාටද? ගොඩාක් වෙලාට පූජා කරන්නේ දෙවියන් උදෙසා. එතකොට පිංගුතුනි බලන්න ඒ දෙවියන් උදෙසා ඒ පූජාව සිද්ධ කරාට ඒ දෙවිවරු පිංගුතුනි තමන්ගේ පූජාව බාරගත්තනම් ඒ බාරගත්තු දෙවිවරු ඔබට අනුකම්පා කරන්න ඕන. එහෙම අනුකම්පා කළා නම් ඊළඟ කන්නේ පිංගුතුනි ඔබ ගොවිතැන් කටයුතු ආරම්භ කරනකොට නිසි කලට නිසි වරුසාව ලබා දීම අනිවාර්යම අත්‍යවශ්‍යයි. නමුත් එහෙම දෙයක් පින්වතුනි සිද්ධ වෙන්නේ නැහෙනි. එහෙම දෙයක් සිද්ධ වෙනවා හරි අඩුයි. ඒතර පින්වතුනි ඒකෙන් අපට තීරණය කරන්න පුළුවන්ද මේ දෙවරු අපි දිහා බලනවා කියලා. නමුත් ඊළඟ කන්නේත් අපි මොකද කරන්නේ? ඊළඟ කන්නේත් අපි පළවෙනිම කොටස අරගෙන දෙවියන්ට පූජා කරනවා. මේක තමයි අපි වැරදි දෘෂ්ටීන් හමුවේ අපේ ගමන වෙනස් කරගත්තු එකේ ප්‍රතිඵල විපාක. එංගතුනි අපි ඔය සරණ යන්නේ අද කාලේ ගත්තොතින් සැබෑ සම්මාදිට්ඨික දෙවරු සරණ නෙමෙයි. එහෙම සරණ නොයන නිසා උන්වහන්සේලාගේ රැකවරණේ පිහිට අපට පිංඔතුනි ලැබෙන්නේ නැහැ. එහෙම නොලැබෙන නිසා පිංඔතුනි අපට නිසි කාලයට නිසි වෙලාවට අපේ වැඩ කටයුතු කරගන්න බැරුව අද බොහෝ බාධාවල් ඇති වෙලා තිබෙනවා. අද බලන්න රෝග බහුල වෙලා තිබෙනවා. සබහව දහමින් විපත් ඇති වෙලා තිබෙනවා. මිනිසුන්ගේ එන්න එන්න ක්‍රූරත්වයේ වැඩි වෙලා තිබෙනවා. කුඩා දරුවන් ඉඳලම වැඩිහිටි අය දක්වාම මේ ක්‍රූරත්වය කියන එක වැඩි වෙලා තිබෙනවා. මේ වගේ දේවල් නිසා පින්වතුනි අද මිනිසුන් බොහෝ පීඩාවල් වලට අපහසුතාවයන් වලට පත් වෙලා තිබෙනවා. ඉතින් බිඟුතුනි මේ කාරණාවේදී මම ඔබට විශේෂයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙන්න මේ වලාහක කායික දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම කරන්න ඕන. මොකද දෙවියන්ට පින් දෙනවා කියන කාරණාව අපේ බුදුදහමේ විශේෂයෙන්ම මතු කරලා තිබෙන කාරණාවක්. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම තිබෙනවා දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පින්වතුනි විශේෂයෙන්ම පැහැදිලි කරලා තිබෙනවා මේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කරන්න ඕන කියලා. කොහොමද දෙවියන්ට පින් දෙන්න ඕන? ඒ ගාථාවේ සඳහන් කරලා තියෙනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තෙත්ත බෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ යාතත්ත දේවතා ආසුං තාසං පණ්ඩිත ජාතියේ තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති තතෝනං අනුකම්පන්තේ මාතා පුත්තංම ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සතු භාග්‍යතුන්ස දේශනා කරලා තිබෙනවා පින්වතුනි මෙන්න දෙවියන්ට අපි දෙන්න ඕන දේ අපි දෙවියන්ට දෙන්න ඕන පින්වතුනි පින් විතරයි නමුත් අපි ගොඩක් වෙලාට දෙන්නේ මොනවද අපි දෙන්නේ පළතුරු වට්ටි දෙනවා අපි සමහරලාවට දෙවියන්ට වස්ත්‍ර දෙනවා දෙවියන්ට යම් යම් තැන් ඉදි කරලා දෙනවා නමුත් පින්වතුනි දෙවිවරුන්ට ඒත් කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. දෙවිවරු පින්වතුනි අපේ මේ පළතුරු ටික ගන්න, අපේ මේ වස්ත්‍ර ටික ගන්න, අපේ හදන කුටිය ඇවිල්ලා නවතින්න දෙවරු කැමති වෙන්නේ නැහැ. මොකද ධර්මයේ සඳහන් කරලම තිබෙනවා මේ ලෝකයේ සියලු සත්‍යයන් අභිභවනය කරන්න පුළුවන් මහා සැපයක් විඳින දෙවිවරු. සියලු සත්‍යයන් අභිභවනය කරන්න පුළුවන් වර්ණයක් තිබෙන දෙවියන්ට ඉතින් සැපයෙන් වර්ණයෙන් ආෞෂවලෙන් දෙවරු ඉහළයි. එතකොට ඒ දෙවිවරු පින්ඔතුණි ඒ දේවල් විඳින ගමන් මේ පහත් දේවල් විඳින දෙවිවරු කවදාවත් කැමති වෙන්නේ නැහැ. මොකද ධර්මයේ සඳහන් කරලම තිබෙනවා මනුෂ්‍ය ලෝකේ ඉඳලා යොදුන් 100ක් දුරට යනකම් දෙවිවරුන්ට මේ මනුෂ්‍ය ලෝකේ ගඳයි. ගන්ධයක් හැටියට තමයි දැනෙන්නේ. ඉතින් ඒ නිසා දෙවිවරු පින්ඔතුණි අපිට අපි දිහා බලන්නේ අපේ ප්‍රතිපත්තීන් වලට පමණයි. අපි ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති රැකලා අපි යම් කටයුතු කරනවා නම් ඒ කරන දේවල් වලින් පින් අනුමෝදන් කරන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නැත්නම් අපි කොච්චර පළතුරු දුන්නත් කොච්චර ගිහිල්ලා සුවඳ දුම් මැල්ලුවත් කොයි තරම් ගිහිල්ලා උපස්ථාන කරත් ඒ කිසිම දෙයක් පින් උතුනේ දෙවියන්ට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද දවසක් එක්තරා දෙවි කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකෙට අඹ ගෙඩියක් යවනවා. දිවි ලෝකේ අඹ ගෙඩියක්. රටේ රයිතුමා ගඟ පහල නානවා. මේ අඹ ගෙඩිය පහලට ගලාගෙන එනකොට රයිතුමාගේ ආරක්ෂාවට දැලක් එල්ලලා තියෙනවා ගඟ වටේට. ඒ දැලේ පටලැවෙනවා. මනුෂ්‍ය ලෝකෙ නොදකපු අඹ ගෙඩියක් නිසා රජතුමා මේ අඹ ගෙඩිය අරගෙන ගිහලා සිරකරුවන්ට කන්න දුන්නා. මහලු වෙච්ච සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කාපු ගමන් ඒ මහලු වෙච්ච සිරකරුවා තරුණ වුණාලු. රෝගී වෙච්ච සිරකරුවෙක් මේ අබ කෑල්ලක් කෑවම රෝගී වෙච්ච සිරකරුවා නිරෝගිමත් වුණාලු. ඒතර බලන්න කොයි තරම් බලයක් මේ දිවි ලෝකේ පළතුරු වල තියෙනවද? කොයි තරම් බලවත් පළතුරු තියාගෙන අපේ මේ ඉදුණිවත් නැති තෙල් බෙහෙත් ගහපු සමහර වෙලාවට පිරිසුදු නැති මේ පළතුරු වට්ටිය ගන්න ওই දෙවරු අපි ළඟට එයිද? පිඟුතුනි, ඔය පළතුරු වට්ටි දෙන්නේ අපි പ്രേත කියන කොට්ටාසීන් අයට. ඒක දෙවරු සම්බන්ධ නැහැ. ඊට වඩා බලවත් පිංගුතුනේ දෙවියන්ගේ බලය. ඒ දෙවියන්ගේ ආරක්ෂාව ඊට වඩා ප්‍රබලයි. ඒ බුදුහාමුදුරු දේශනා කරේ දෙවියන්ට පින් දෙන්න. අර ගාථාවේ සඳහන් කරනවා යම් කිසි තැනක සිල්වතුන් ඉන්නවා නම් පඬිතු පිරිස ගිහිල්ලා සිල්වතුන්ට දන් දෙනවා. ඒ දාණයෙන් ලබන පින දෙවියන් උදෙසා අනුමෝදන් කරනවා. අනුමෝදන් වුණු දෙවරු තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති පූජා ලැබපු දෙවිවරු ප්‍රතිපූජා කරනවා ගෞරව ලැබපු දෙවිවරු ප්‍රතිගෞරව කරනවා ඒ කියන්නේ අර පින් දුන්න කෙනාට නැවත පූජාවල් කරනවා දෙවිවරු ඒ ගෞරවත් කරනවා හරියට මොන වගේද තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං මෝරසං ඒ දෙවිවරු අනුකම්පා කරනවලු අම්මා කෙනෙක් පුතෙකුට ආදරය කරණ යම්සේද අනුකම්පා කරණ යම්සේද ආන්ගේ ක්‍රමයට පින්වතුන් දෙවරු Tamanට පින් දුන්නු කෙනාට අනුකම්පා කරනවලු. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රහානි පස්සතෝ. ඒ පින් දුන්නු කෙනා අකමැති දෙයක් වෙන්න ඒ කෙනා දෙවරු ඉඳ තියන්නේ නැහැ. කැමති දෙයක්ම තමයි ඒ පිරිසට දෙවරු ඉටු කරන්නේ. එතකොට පින්වතුනි බලන්න දෙවියන්ට දෙන්න කියලා තියෙන්නේ මොනවද? දෙවියන්ගෙන් අපට ලැබෙන්නේ මොනවද? එහෙනම් මේ කාරණාව පින්වතුනි මං හිතනවා සම්මාදිට්ඨික ක්‍රමය නම් ඒ සම්මාදිට්ඨික ක්‍රමයයි අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා පින්වතුනි දෙවියන්ට පොද පූජා පවත්වනව නෙවෙයි. අපි පුළුවන් හැම වෙලාවකම දන් දීලා පින් කරලා ඒ දාණයෙන් ලබන පින, ඒ පින්කමෙන් ලබන පින, අපි ධර්ම ශ්‍රවණය කරලා හරි කමක් නැහැ ලබන පින, ඒ දෙවියන්ට අනුමෝදන් කරන එක තමයි පින්වතුනි අපි කළ යුතු දේ. එනිසා මෙන්න මේ සම්මාදිට්ඨික දෙවිවරුන්ට පින්වතුනි පුළුවන් තරම් වන්දනා කරන්න ඒ දෙවියන්ට පින්වතුනි පින් අනුමෝදන් කිරීම කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ දේ අනුගමනය කරලා තියෙනවා නම් උන්වහන්සේත් ඒ දේ දේශනා කරලා තිබෙනවා නම් අපට ඒ කාරණාව සම්බන්ධයෙන් සැකයක් ඇති කරගත යුතු නැහැ. එනිසා අපි පින් දෙනකොට පින්වතුනි ක්‍රමයට පින් දෙන්න. මං හිතන්නේ මේ කාරණාව අද කාලේ අපි අතින් අයින් වෙච්ච නිසාම දෝ මේ කාලේ වෙනකොට බොහෝ ප්‍රශ්න මේ කාලේ වෙනකොට අපි විඳිනවා. දැන් අපි දන්නවා වැස්ස නැහැ නිසි වෙලාවට. ඉතින් වැස්ස නැති නිසා අපි කොච්චර පීඩාවල් විඳිනවද? අපි කවදාවත් පින් අනුමෝදන් කරනකොට මේ වැස්ස වලාහක දෙවියන්ට කවදාවත් අපේ ජීවිත අපි පින් දීලා තියනවද? බොහෝම අඩු පිරිසයි පින් උතුරේ පින් දෙන්නේ. ඒ නිසා පින් අනුමෝදන් කිරීම පින් උතුණි ඔබ සිද්ධ කරන්න. කොහොමද මේ පින් අනුමෝදන් කිරීම කරන්න ඕන? ඒක ඔබට පුළුවන් නම් මෙන්න මේ ක්‍රමයට කරන්න. සූර්යදිව රාජානන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චන්ද්‍රදිව රාජානන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීත වලාහක උෂ්ණ වලාහක අම්බ වලාහක වාත වලාහක වැස්ස වලාහක කියන මේ දෙව් රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද මේ පින් අනුමෝදන් වේවා අපි රැස් කරගත්තා වූ මේ සීල කුසල පක්ෂියෝ උන්වහන්සේලා අනුමෝදන් කරගනිත්වායි කියන ප්‍රාර්ථනාවෙන් ඔබට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක ඊ타මත්ම වටින පුණ්‍ය කර්මයක් වේවි කියලා. එනිසා පින්වතුනි මේ කියන දෙවරුන්ට ඔබ රැස් කරගන්න පින් අනුමෝදන් කරන්න. මම මේ ධර්ම කාරණාව සඳහන් කරලම සඳහන් කළේ කෙනෙක් හිතන්න එපා මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. මේක වැරදි පිරිවෙතක් කියලා මේ ගස්කල් සරණ යනවා කියලා බයක් කියන කාරණා පැත්තට මේක යොමු කරන්න එපා. මොකද ගස්ගල් සරණ යන්න එපා කියලා කිව්වෙත් බුදුහාමුදුරුවෝ මේ ක්‍රමයට කියලා කරන්න කියලා කිව්වෙත් බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් එපා කියපු කොටස අත්හැරලා කරන්න කියපු කොටස කරනවා නම් මං හිතන එක වටිනවා. ඉතින් මේ සිංහල Hindu අලුත් අවුරුද්දත් මං හිතන්නේ ඒ හා බැඳුණු ආගමික පසුබිමක් තියෙන කාරණාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් කලින් සඳහන් කළා වගේ පින්වතුනි මේ නැකත් ආදී දේවල් අනුගමනය කරන එක බෞද්ධයෙකුට සුදුසු නෑ. ඒක වෙනත් ආගමික මතවාදයක්, වෙනත් ආගමකට අයිති කාර්යභාරයක්, ඒක අපට අයිති දෙයක් නෙමෙයි. ඒකෙන් බැහැර වෙලා මේ පින් කරලා ඒ පින පින් උතුනේ දෙවියන්ට අනුමෝදන් කරන එක ගොඩාක් වටිනවා. ඉතින් මේ අවුලුත් අවුරුද්දේ අපි දකිනවා පින්වතුනි එකම වෙලාවට ලංකාවේ හැම ගෙදරකම බතක් ඉදෙනවා. එකම වෙලාවකට ගෙදර ඔක්කොම එකට එකතු වෙලා ලංකාවෙම පිරිස ආහාර අනුභව කරනවා. මං හිතනවා ඒවා හොඳ දේවල් හොඳ චාරිත්‍ර. ඒ වගේම තමයි ඒ අතරතුර එකිනෙකා අතර පවතින මේ ගෞරව, වන්දනාමාන මේවා අද කාලේ ගොඩක් අයගේ අතින් අයින් වෙලා තිබෙන කාරණාවක්. වැඩිහිටියන්ට ගරු කරනවා කියන එක, වැඩිහිටියන්ට වන්දනා කරනවා කියන එක අද බාල අයගෙන් නොවන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ චාරිත්‍රාත් මේ එක්කම සිදු කිරීම ඒවත් කුසල් වැඩෙන දේවල්, ඒව වැරදි දේවල් නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි පින්වතුනි එදා දවසේදී පන්සල් යනවා. ඉතින් අඩුම තරමේ මම හිතන්නේ බොහෝම කලාතුරකින් පන්සලට යන කෙනෙකුට උනත් ඉතින් එදා දවසේ පන්සලට යනවා කියන එක වටිනවනේ. ඉතින් මං හිතන්නේ ඒ පැත්තත් ගත්තයින් පස්සේදී මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ එවැනි යහපත් පැත්තකුත් තිබෙනවා. ඉතින් මේක සම්පූර්ණ වශයෙන් ගත්තොතින් වරද්දක්ම නෙමෙයි මේ තුළ යහපත් දේවල් පවා තිබෙනවා. ඉතින් මම ඔබට සිහිපත් කරන්නේ නැකත් කියන පැත්තෙන් අයින් වෙලා අපි යහපත් පැත්ත යහපත් කොටස අපිට ඉටු කරන්න පුළුවන් නම් ඒක අපි යන ගමන් මාර්ගයට ඒක බාධාවක් වෙන්නේ නැහැ. බෞද්ධයන් හැටියට ඒක සිදු කිරීම වැරද්දක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අද මේ දේශනාව තුළින් මම විශේෂයෙන්ම ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණාව. මට මේ දේශනාවේදී විශේෂයෙන්ම ඔබට මතු කරවන්න ඕන කමක් තිබුණා මේ වලාහක කායික දෙවුරු සම්බන්ධයෙන් මේ දේශනාව. ඉතින් පොළුවන් තරම්ම මම අර කලින් සිහිපත් කළාසේ ඒ වලාහක කායික දෙවිවරුන්ට ඔබ රැස් කරගන්න පින අනුමෝදන් කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි පුළුවන් තරම්ම මේ සිල් රකින්න පැත්තට ඔබේ ජීවිතය යොමු කරවන්න බලන්න. මොකද අද ගොඩාක් වෙලාවට ගත්තයින් පස්සේදී මේ සිල් රකින්නවා කියන කාරණාව අපේ මිනිසුන් අපේ බොහෝ දෙනෙක්ගේ අතින් අයින් වෙලා තිබෙන කාරණාවක්. ඉතින් සිල්වත්ව ජීවත් වෙනකොට තමයි පින්වතුනි අපට දෙවියන්ගේ අනුකම්පාව අනුග්‍රහය පවා ලැබෙන්නේ. මොකද දැන් සමහර තැන්වල සඳහන් කරලා තිබෙනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට වන්දනා කරනවා ගෞරව කරනවා උපකාර කරනවා කියලා. පිටුතුනි මේ ශක්‍ර දෙවියන් එහෙම කරනකොට අපිට හිතෙනවා ශක්‍ර දෙවියෝ කියලා කියන අපටත් වඩා පහත් කෙනෙක්ද කියලා. පිටුතුනි දැන් දිවි ලෝකිනේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේ නම. එතකොට උන්වහන්සේව අපි කවදාවත් පහත් කෙනෙක් හැටියට සලකන්න පුළුවන්ද? උන්වහන්සේ සෝවාන් නොවුනත් පහත් කෙනෙක් නෙවෙයි. මොකද උන්වහන්සේ අපට වඩා බොහෝ සෙයින් පින් කරලා පුණ්‍යවන්ත ස්ථානයක තමයි වැඩ ඉන්නේ. ඒතර උන්වහන්සේ වඳින්නේ ඇයි? ධර්මගරු භාවයෙන්. ධර්මයට ගරු කරලා උන්වහන්සේ ගෞරවය කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේගේ යම් යම් දේවල් පින්වතුනි යම් යම් ස්ථානයන් වලට ගරු කිරීමක් වශයෙන් කරලා තිබෙනවා. ඒ ගරු කිරීම කරේ ධර්ම ගරුත්වය නිසා. මෙතුන් ලෝකිටම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ මේ විශ්ව ධාතුවේම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රුන් වහන්සේ පිංඔතුනි බලන්න සමහර මිනිස්සුන්ව සසරින් එතර කරවන්න ඒ මිනිස්සුන්ගේ ළඟටම වැඩම කළා පුකුසාති රජතුමාගේ ළඟටම වැඩම කළා ඒ පුකුසාති රජතුමාත් එක්ක එකට කුඹල්හලේ නවාතැන් ගත්තා ඉතින් මේ වගේ දේවල් කළේ පිංඔතුනි ධර්මගරු භාවයෙන් හැබැයි කෙනෙක්ගේ සුවදුක් බලන්න කෙනෙක්ගේ සැප සනීප බලන්න එහෙම දේවල් වලට බුදුහාමුදුරු වැඩම කරේ නෑ. වැඩම කරේ ධර්මගරු භාවයෙන්. ආන් ඒ වගේ තමයි ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ වන්දනා කරන්නේ කොහොමද? ධර්මගරු භාවය හිතේ තියාගෙන. ඉතින් උන්වහන්සේලා අපට ගරු කරන අපි සිල්වත් ඉන්නකම් විතරයි. දෙවිවරු අපට උපකාර කරන අපි යහපත් පිනකම් විතරයි. දැන් සමහර කෙනෙක් අද කාලේ වැරදි විදියට ජීවත් වෙලා ඉඳලා කරදරයක් වුණෙන් පස්සේදී බෝධි පූජාවක් කරලා ආරක්ෂාවක් ඉල්ලනවා. පින්වතුනි, එහෙම ආරක්ෂාවක් ලැබෙයිද? එහෙම ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? පින්වතුනි, ඒ ආරක්ෂාව අපට ලබලා දෙන්න නම් දෙවියන්ට අනුකම්පා වෙන ස්වභාවයකින් අපේ කටයුතු කරන්න අපි දැනගෙන ඉන්න ඕන. දෙවිවරු අනුකම්පා කරන්නේ කොහොමද? අපි සිල්වත් ඉන්නකොට විතරයි. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ ප්‍රතිපත්ති අපේ ජීවිතේ හදාගන්න අපි පුළුවන් තරම් අපේ ජීවිතේ මේ සිල් පැත්ත හදාගන්න පුළුවන් තරම් දානමාන ආදී කුසල කර්ම කරන්ඩ ඒ දේවල් කරනකොට අපට ඉබේටම අර පසුබිම අපට නිර්මාණය කරගන්න පුළුවන්. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. එතකොට මේ ස්වභාව දහම විනාශ වෙයි. දිවුරු අපට අනුකම්පා කරයි. අපට අපේ ගමනට උපකාර කරයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ ජීවිතේ මේ ධර්මීය අනුගමනය කරමින් ධර්මයට අනුව ඔබේ කටයුතු කරන්න ඔබ පුළුවන් තරම් බග බලා ගන්න. ඉතින් ඒ නිසා මේ සිංහල හා Hindu අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ බුදුදහමත් එක්ක යම් ආකාරයට බැඳුණු දෙයක් මම කලින් සිහිපත් කළා වගේ නැකත් ආදී දේවල් වලින් ඉවත් වෙලා කල යුතුය වැඩ කොටස් ටික පමණක් ඉටු කරමින් ඔබේ කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න එහෙම වුණොත් මිත්‍යා දෘෂ්ටි පැත්තකට යන්නේ නැතුව සම්මාදිට්ඨික පැත්ත මේකෙන් අනුගමනය කරන්න පුළුවන්. නමුත් අර කලින් කියපු කාරණාව නැවතත් ඔබට සිහිපත් කරනවා පින් අනුමෝදන් කරන්න සම්මාදිට්ඨික දෙවිවරුන්ට. පින් අනුමෝදන් කරන්න මේ වලාහක කායික දෙවිවරුන්ට. එහෙම පින් අනුමෝදන් කරනකොට උන්වහන්සේලාගේ අනුකම්පාව උන්වහන්සේලාගේ උදව් උපකාර අපේ ගමන් මාර්ගයට සහනයක් හැටියට ලැබේ. ඉතින් ඒ නිසා ඒ සම්මාදිට්ඨික දෙවිවරුන්ගේ සරණ යන්නත් ඒ සම්මාදිට්ඨික දෙවියන්ගේ අනුකම්පාව ආරක්ෂාව අපට ලැබෙන්න ඔබට පින් අනුමෝදන් කරන ශක්තිය ලැබේවා. ඒ වගේම තමයි ඒ සම්මාදිට්ඨික දෙවිවරු අපට අපේ ගමනට අනුකම්පා කරත්වා අනුග්‍රහය කරත්වායි කියන සාදු ප්‍රාර්ථනාවෙන් අපි අද දේශනාව නිමාවටපත් කරනවා නැවතත් ලබන සතියේ සිට අපි රතන සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. අද දවසේ විශේෂ දේශනාවක් හැටියට අලුත් අවුරුදු දවසේ දේශනාව නිසා අපි මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙන් මේ කාරණාව ගැන ඔබට යමක් පැහැදිලි කිරීමක් හැටියට සඳහන් කිරීමක් කළේ. එමනම් හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ ලැබූ අලුත් අවුරුද්දේ ඔබ හැම දිනාටම රෝග පීඩාවන් වලින් අඩුව නිරෝගිමත්ව ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ධර්මයට සිත නැමෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න පුළුවන්. යහපත්ම දේවල් සිතට නැගෙන යහපත්ම දේවල් කරන්න පුළුවන්. යහපත් පිරිසක් බවට පත්වන්නට මේ ලංකාවට මේ කාලේ ඇති වෙලා තිබෙන මේ ස්වභාවක විපත් වලින් දුර වෙලා ඔබට යහපත් කාලයක් උදා කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ මොහොතේදී සෙත් ප්‍රාර්ථනා කළා ආශිර්වාදේ කරනවා. අද මේ උතුම් වූ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ලැබුවේ ගාල්ල කලේගාන දෙනියවත්ත වීසීපාර අංක 88න් ඒ නිවසේ පදිංචි දැනට සයිප්‍රස් සේවයේ නියුතු යෝඩේ දිස්නා ප්‍රියන්තිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා අද දිනට 76 වෙනි ජන්මදිනය සමරන එස් චන්ද්‍රාවති මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් එවැගේම යෝඩී මනතුංග පියතුමන්ටත් දිස්නා ප්‍රියන්තිකා ශනිකා ශිරෝමි ලක්ෂ්මී දියණියන්ටත් ලක්ෂ්මන් නිශාන්ත කියන දරුවන්ටත් ඒ වගේම විජේදාස ධර්මසිරි ආනන්ද කුමාර කියන බෑනාවරුන්ටත් චම්පිකා සෝමලතා කියන මේ ලේලිවරුන්ටත් ඇතුළු සියලු මොනුපුරු මිනිපිරියන් හැමදෙනාටමත් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලබාගෙන තම තමන්ගේ ඉදිරි කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් මේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා ජන්මදිනයේ සමරන චන්ද්‍රාවතී ආදරණීය මහත්මියට එමෑණියන්ට මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා. ඒ ඇතුළු කොට නම් සඳහන් කරපු සියලු දෙනාටම කරන කියන සියලු කටයුතු සාර්ථක කරගන්නටත් තම තමන්ගේ යහපත් බලාපොරොත්තු අපේක්ෂාවන් ඉටු කරගන්නටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම කල්‍යාණ මිත්‍ර දේශිකානන් වහන්සේටත් එවැගේම කලේගාන ශ්‍රී නාගරුක්කාරාමේ වැඩ සිටින විජේරිය සද්ධානන්ද නායක මාහිමිපාණන් වහන්සේටත් ආශිර්වාදේ කරන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරන ගමන්ම මියගිය සියලු ඥාතීන්ට පොදුවේ පින් අනුමෝදන් කරන්නට හිතමිය බලාපොරොත්තු වෙනවා. එමනම් මේ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරන සයිප්‍රසි සේවයෙන් යුතු යෝඩී දිස්නා ප්‍රියන්තිකා මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා තම තමන්ගේ සීල බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ පිරිසකට මේ උතුම් ධර්ම දාණය ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ ලබා දුන් දායකත්වයේ දරූ එතුමියට මේ සීල පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වේවායි සාදු කිය අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිදු කරවා ගැනීමෙන් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් netනාලිකාවේ සභාපතිතුමන්ටත් ඒ වගේම සාමාන්‍ය අධිකාරීතුමන්ටත් පින්වත් හැම දිනාටමත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ මොහොතේදී අපි සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා ඒ හැම දිනාගියම සීල සිතුම් පැතුම් බලාපොරොත්තුන් ප්‍රාර්ථනාව අනිෂ්ඨ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීර ධර්මය මට මේ විදියට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මේ කුසල කර්මය අනුමෝදන් වේවා. උන්වහන්සේට කායික මානසික සුවපත් භාවය ලබන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ ආදරණීය මෑණියන්ට මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මියගිය මාගේ පියාණන්ට මෙපින් බලයෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා. එවැගේම මට දානෙන් උපස්ථාන කරන සියලුම දායක කාරකාදී හැම දිනාටම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනක් වෙනට උපකාර කළ සියලු දිනාටමත් මේ කුසල කර්මය අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සීල දුකින් මිදෙම්වා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙන්නට මේ උතුම් පින පාරමිතා ශක්තියක්ම වේවායි සාදු කියා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං